අවසරයි ගෞරවණීය අපේ ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි පුරුදු පරිදි ප්‍රශ්න විචාරාත්මක නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීමට යන්නේ මේ වැඩ කටයුතු වලට කාලසටහන නිසා අපි පැය භාග විතර කලින් පටන් අර ගන්නවා ඒත් අපි පැයක් කාලය ගන්න බලාපොරොත්තු වෙනවා අපි පොඩි මෑණියන්ගෙන් ඉල්ලා සිටිමු ප්‍රශ්න සභාගත කිරීමේ ලිඛිත පස්ස සභාගත කිරීමේ සැසිවාරය ආරම්භ කරන විදියට. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්ස. අද දවසට කමඨහන් සම්බන්ධ වාර්තා 13ක් අප වෙත ලැබී තිබෙනවා. ඒ සියලුම වාර්තා සභාගත කිරීම සඳහා මට ඔබ වහන්සේගෙන් අවසරයි. හොඳයි. තෙරුවන් සරණයි. ගරුතර ස්වාමින් වහන්සේ අද අලුයම පහට භාවනාවේ යෙදී සිටියේදී විනාඩි 10කදී පමණ සමාධිගත වීමි. එසේ ටික වේලාවක් සිටියේදී මගේ ශරීරය කෙට්ටු වී යනවා වගේ දැනින මීට ඉහතදී එසේ සිදුවිය මට දැනෙන සැටියයි කියා නොසිතා සිටියෙමි එහෙත් අද දිනයේදී එය හොඳටම දැනින මුළු ශරීරයම කෙට්ටු විය වම් අත ටිකෙන් ටික ඉස්සී ගොස් උරහිස් මට්ටම දක්වා ඉස්සින එය සිහිනයක් නොවන බව නම් සත්‍යයි. ඒ මම සමාධියෙන්ම සිටිය නිසා මෙසේ සිදුවන්නේද? ගරුතර සාමින් වහන්ස එසේ එවැනි දේවල් සිදුවන්නේද? එසේනම් ඒ ඇයි? පාදා දෙනසේක්වා ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායුෂ ලබත්වා උතුම් නිවනින්ම සැනසීම ලබත්වා මුච මේ වගේ ප්‍රශ්න වලට ඒ ඇයි කියන එක හරිම නාස්තික විශ්ලේෂණයක් කියලා ක්‍රිෂ්ණමූර්තිතුමා කියනවා. මේ වෙනම ඇත්තකට පේනවා නම් අපිට කිසිම අයිතියක් නැහැ ඇයි කියලා අහන්න. වෙන්න තියෙන දේවල් තමයි වෙන්නේ. ඒ නිසා අපි කරන්නේ මේ ස්වභාවික මොනාර වෙනකොට ඔකට ප්‍රශ්න මාර්ගෙන් හරි විරුද්ධ වෙනවා. එතකොට අර ස්වභාවික ගලණය එහෙම තමයි වැල යන පැත්තට මැත්ත ගහලා දෙනවා කියන කතාව නතර වෙනවා. වෙන්න පුළුවන් දේවල් තමයි ලෝකෙ වෙන්නේ. අපි හිතාන ඉන්න දේවල් නොවෙන්න පුළුවන්. ඒ නිසා මේ වගේ දේවල් තියෙද්දි සතිය පාත් ගන්න පුළුවන්ද? මම ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්ද? මේ අත ඉස්සෙද්දී හරි මොනවා හරි ඇඟ කෙට්ටු වෙද්දී හරි තාම හුස්මට හිත දාන්න පුළුවන්ද කියලා බලන්න. ඒක නිසා මේ ප්‍රශ්නේ නාස්තික ප්‍රශ්නයක් වුණාට ආස්තික උත්තරය තමයි එහෙම දේවල් වෙද්දී තමන්ගේ මූල කර්මස්ථානයට ළඟා වෙන්න පුළුවන්කම තියෙනවනම් අර සැක දුරු කර ගන්න පුළුවන්. එතෙන්දී මූල කර්මස්ථානයේ කෘත්‍ය දෙකක් කරනවා. එකක් තමයි සතිපට්ඨාන ආරමුණ වෙනවා. දෙක මූල කර්මස්ථානෙ එන්න පුළුවන්කම නිසා විශ්වාසයක් ඇති කරගන්න. ඉතින් ඒක නිසා මූල කර්මස්ථානෙන් ගන්න දෙවෙනි නැත්නම් නිමිත්ත තමයි ඒක. ඉතින් ඒක අරගෙන මේ වැඩේට බාධා නොවි යන්න දෙන එක තමයි යෝගාවචරයේ දක්ෂකම වෙන්න ඕනේ. ඉතින් ඉස්ලාම් දාසු මේක නොහිතා හිටිය දැන් දවසේ හොඳට දැක්කා. තුන්වෙනි දවසේ ලෑස්තිලා යන්න වෙන දෙයකට වෙන්න දෙන්න. එතකොට ශරීරයේ සැතපෙනවා, ශරීරයේ සුව වෙනවා. ඒ ශරීරයේ තියෙන ආතතිය පිට කරන හැටි තමයි. ඒකට යන්න දුන්නොත් ඊට පස්සේ නැගිටින්නේ තිරියන් වෙලා හොඳ විවේකයක් ලබලා. තෙරුවන් සරණයි. පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ පැවසූ පරිදි කමඨාන් වහර්තාව මෙසේ ඉදිරිපත් කරමි. 25 වෙනිදා රාත්‍රියේ පර්යංකයට වාඩි වී වීරෙන් භාවනාව කරන විට පිම්බීම හැකිලිම පෙනෙන්නට වුණා. විනාඩි 20ක් පමණ හුස්ම දෙස බලා සිටින විට උඩුකය පැද්දෙන්න වුණා. මුහුදේ රැලි මුහුදේ රැළි අතර එහා මෙහා යනවා වාගේ. ඒ දෙස හොඳින් බලා හිටියා. සතිය හොඳින් තිබුණා. පිම්බෙන විට දීර්ඝ හුස්මකුත්, හැකිලෙන විට කෙටි හුස්මකුත් සේ දැනුණා. හුස්ම ඊටාම කෙටි වී නැති වී ගියා. විනාඩි 3කින් පමණ පපුව ප්‍රදේශයෙන් ඉහළටත් පහළටත් ඇදෙන වාසේ දැනුණා. ක්‍රමයෙන් නැවත පිම්බීම හැකිලිම දැනෙන්න ගත්තා. ඒ දෙස බලා සිටිනා විට කවුරුන් හෝ තල්ලු කර දැමුවාසේ වීසි වුණා. තුන් හතර වතාවක්ම එසේ වුණා. නින්දටපත් වී සිටියේ නෑ. දිගින් දිගටම පරයන්ක භාවනාවේදී මේ සිදු වුණත් ඔබ වහන්සේ පැවසූ ආකාරයට ඒ දෙසම බලමින් දිගටම භාවනාව කරා. සක්මන් භාවනාව මුලින්ම නුහුරු ගතියක් දැනුණා. ටික වේලාවකින් වම දකුණ යයි සිහි කරමින් සක්මන් කරන්න පුළුවන් වුණා. පළමුව දකුණු කකුලේ විලුඹ හා මහපෙට ඇඟිල්ල ලනුපැදුරේ ස්පර්ශ වෙනවා දැනුණා. වම් කකුලට දැනුනේ රළු ගතියක්. දකුණු පාදයේ දන හිස වේදනාවක් බර ගතියක් දැනුණා. මස් පිඬු සෙමෙන් ඇදෙනවා වගේ වුණා. ලනුපැදුරේ රළු බවක් දැනුණත් වැලි මළුවේ ඊතා සුමට ගතියක් දැනුණා. දකුණු පාදයේ වැල්ලේ වැඩිපුර එරෙන බවක් දැනුණා. සීතල දැනුණා. වම් පායට සීතල දැනුනේ මද වශයෙන්. සමහර අවස්ථාවක වීසි වෙනවා වගේ වුණා. සමබරතාවය නැති වී ගියාසේ දැනුණා. දිගටම සක්මනේ යෙදෙද්දී නිරුත්සහයෙන්ම වම දකුණ යනුවෙන් සතිමත් වුණා. ඔසවනවා, තබනවා යනුවෙන්ද කියුණා. දකුණු පාදයේත් වම් පාදයේත් මුළු යටිපතුලම පොළවේ ස්පර්ශ වෙනවා හොඳින් දැනුණා. වරක් දෙවරක් සිත පිට ගියත් හොඳින් සතිය පිහිටුවා ගත්තා. සක්මන් භාවනාවට වැඩි කැමැත්තක් ආසාවක් ඇති වුණා. ගරු ස්වාමින් වහන්සේ ඊයේ සවස හා රාත්‍රියේදී සිත පිට ගියා. ඔබ වහන්සේ ප්‍රශ්න ඇසූ ආකාරයත් දැක්ක දේ ලිවිය යුතු ආකාරයත් පෙනෙන්නට වුණා. උදේ සක්මන කරද්දී කිසිම අපහසු අපහසුවකින් තොරව නිදැල්ලේ වම දකුණ ලෙසින් මෙනෙහි වෙමින් සක්මන වුණා. මොහොතකටවත් සිත පිට ගිය බවක් දැනුනේ නැහැ. නිවනට පාර සොයමින් කකුළු වෙක්සේ හරහට ගියා වැර යොදමින් මහත්සේ කැඳවා ළඟට කරුණාවෙන් මනාසේ සිත විරේක කෙරුවා ඔබ වහන්සේ. ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය වේවා. තෙරුවන් සරණයි. කයියක් විදිහට කියන්න එපා නිකන්. ගොරෝසු කටහඬකින් කියන්නේ. මේක අර පළවෙනි සක්මන් වෙලාවේදී කියලා තියෙනවා දෙසරයක් හිත පිට ගියා කියලා නැත්නම් කරදරයක් නැතුව සතිය පිටවන්න පුළුවන් උනායි කියලා. ඉතින් ඒ සතිය ඒ පිට ගිය වෙලාවේ නැවත සක්මනට ආපු කතාව කොහොමද ඒක වෙන්නේ කියලා ඉතාමත්ම විස්තර සහිතව ලියන්න පුළුවන් නම් ඒක පුදුම මේ පෞසමා කරන ගතියක් තියෙනවා. තමන්ට තමන් අනුකම්පා කරන ගතියක් තියෙනවා. ඒ වගේම තේනවා කොයි අරමුණක ඉඳලත් මූල කර්මස්ථානට එනකොට සම්පූර්ණ ගමන සමානයි. විවිධ අරමුණු වලට යනකොට පාර වෙනස්. කොයි අරමුණක ඉඳලා හරි මූල කර්මස්ථානට එනකොට පුදුම සමානකමක් තියෙනවා. ඒ නිසා යම් වෙලාවක හිටන්න රහතන් වහන්සේ නමක හිත පිට ගිහිලා ආපහු එන වෙලාවක් යම් වෙලාවක හිතනට අනාගාමී උත්මේගේ, සකදාගාමී උත්මේගේ, සෝවාන් උත්මේගේ, එහෙම නැත්නම් සූතවත් ආර්ය ශ්‍රාවකගේ, ඊට පස්සේ අසුතවත් පුතඥයගේ ආපහු එන ගමන සමානයි. ඒක දැක්කම රහත් තමයි. ඉතින් අපි ඒක නෙමෙයි දකින්න පිට යන එක දකින්න. ඒක හරි විචිත්‍රයි. ඒක හරි බුද්ධම කෙලෙස උපදවනවා. ඒ නිසා හොඳට බලන්න කොයි වෙලාවකට පිට යන්න ගිහිල්ලා හරි කමන්නේ නැහැ හිතර කියන්නේ ගිහිල්ලා හරි කමන්නේ අපව වෙනකොට මේ පාරේ මඟ දුක විස්තර කියලා බලන්න ඉන්නේ කියලා. ඕනෙම කුණුහරි පරමුණක් ඕනෙම ශද්ධාවන්ත අරමුණක් ඉඳලා ආපහු තමන්ගේ මූල කර්මස්ථානට එනකොට පුදුමාකාර සමානකමක් තියෙනවා. ඒකට මං කියනවා manussකම කියලා. ඒක දන්නවනම් අපිට තියෙනව කොහෙත් හිතයයි ප්‍රශ්නයක් නැහැ. දැන් ගන්න ඕන තැන දන්නවා ඒකට කරදරයක් නැතු වෙනවා. මේක නැති කරන්න කාටද පුළුවන්? කාටවත් බෑ. ඒක උන්ටට මේට වැඩිය කමටහන් වාර්තාට ඇතුළු කරන්න එතකොට ලොකු සාන්තියක් ඇති වන්දනීය වූ පූජනීය වූ අප ගුරු දෙව් පියාණන් වහන්සේගේ දෙපා නැමද අවසර පතමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙතෙක් මා වැඩූ කමටහන් සතිමත්ව කරගෙන ආ බව මට වැටහේ. එනම් සක්මන් කරන විට වැලි මළුවේදී වම තබන විට වම බවත් දකුණ තැබීමේදී දකුණ බවත් දැනේ. පතුල තැබීමේදී පළමුව විලුඹත් අවසන ඇඟිලි අගත් පතිතවන බව දැනේ. සියුම් වැලි පෑගෙන විට පතුලේ ඇති තද බවත් වැලිවල සිනිඳු බවත් වැටහේ. ඒ අතර තද ගල් කැටත පෑගෙන විට වේදනාද ඇතිවේ. සමහර විට පිට අගට ඇතිවන වේදනාවත් දහඩිය ගලන බවක් දැනේ. සිත පිට යාම ඊටාම අඩුය. ලනුපැදුරේ වම් පාදය හා දකුණු පාදය තබද්දී ලනුපැදුරේ තද ගොරෝසු බවද පතුලේ සියුම් බවක්ද වැටහේ. සමහර තැන් එරී යන බවද දැනේ. ඊයේ මෙසේ සක්මන් කරන විට ඉසේ වම් පැත්තෙන් තද වේදනාකාරී බවක් ඇතිවිය. එය මෙනෙහි කිරීමෙන් නැති වී වරින් වර හට ගැනුනි. මෙනෙහි කිරීමෙන් නැති වෙයි. පරයන්කය පරයන්කේදී මූලික අරමුණට සිත යොමු කළ විට ආස්වාස ප්‍රස්වාසයේ හොඳින් දැනේ. වේගවත්ව ඇතුල් වීමත් වේගවත්ව පිට වී යාමත් සිදු වී ඉක්මනට තද බව නැති වී ආස්වාසය නාසිකාව තුලට கிඳා බසී. විශාල ජල කඳක් පහතට බසිනවාක් මෙන් දැනේ. ඒ සමගම පිටකොන්ද පැතලි ගලකින් කෙනෙක් තද කරනවාක් මෙන්ද බොහෝ වේලාවක් මෙනෙහි කිරීමෙන් තද බව අඩු වී ඊතා සැහැල්ලු බවක්ද දැනේ. එයද නැති වී යයි. සක්මනේදී ඇති වූ ලෙසම හිස රදය නැවත ඇතිවිය. මෙනෙහි කල විට නැති වී යයි. නැවත මූලික අරමුණට සිත යොමු කළ විට ආස්වාස ප්‍රාස්වාසය වහා දැනී නොදැනී යයි. මේ අතර ශරීරයේ යම් යම් තැන්වලින් වරහන් තුල ඇස් දෙක, පතුල් දෙක, ඇඟිලි අග විදුලියක් මෙන් කම්පන චංචල ඇති වී ෂණයකින් පහව යයි. මුලින් ඇති වූ තද බව, වේදනාකාරී බව අඩු වී ශරීරය පැද්දෙමින් සිටින බව දැනේ. සමහර විට ආස්වාස ප්‍රාස්වාසය පෙරසේ බලන විට ඇතිව නැති වී මුළු ශරීරයම දියේ ඔබා ඇතිවාක් මෙන් දැනේ. බෝට්ටුවක පාවෙනවා මෙනි. ඒ අතර තැනින් තැන විදුලි කොටනවාක් මෙන්ද දිය බුබුලු ඇතිව බිඳී යනවාක් මෙන්ද ඇතිව වහා නැති වී යයි. නලලේ සිට ඉස දැලකින් වැසුවාක් මෙන් සාමාන්‍ය තදවීමක්ද ඇතිවේ. අත් දෙකද බරට තදට දැනී පසුව හලාගත් සියුම් වැලිගෝනියක් ලිහා හලන විට වැగిරෙන්නාක් මෙන් විසිර යයි. ශරීරයේ යම් කොටස් නොදෙනී යන අතර දැනෙන තැන්වලින් පෙරසේම මීමැසි පොදියක් විසිර යන්නක් මෙන් සැහැල්ලුව විසිරී යන බව දැනේ. තද ගති අඩු වුවත් සමහර විට යම් යම් තැන්වලින් රිදුම්, කැක්කුම්, තදවීම හා කම්පන චංචල ගති ඇති වී වහා සිඳී යන බවක් වැටහේ. මෙම අවස්ථාවලදී සිත පිට යෑමද දෙතුන් වරක් සිදුවත් වහා සතිමත් වේ. නිදිමත ගතිය නම් ඇත්තේම නැත. උනන්දුව, ශ්‍රද්ධාව වැඩි බව හැඟේ. එසේ වුවත් සිත උපේක්ෂාවේ පිහිටා ඇත. වැඩි සතුටක් හෝ දුකක් කනගාටුවක් නැත. ගරු ස්වාමින් වහන්ස ඉදිරි ගමන ගැන අවවාද ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දිගාසිරි නිරෝගී සුව හා මෙම භවයේම සියලු ප්‍රාර්ථනා සමුර්ධ වේවායි පතමි. පුතේ මගේ එකලස ගන්න එක අමාරුයි. මොකද අපි කවදාකවත් හිතන්නේ ඔය එකක් ලබන්න අපිට වාසනාවක් තියෙනවා කියලා. නමුත් ඔක්කොටම සමාන වාසනාවක් තියෙන්නේ. ඒක පහදා ගත්තට පස්සේ අර බත පැහැලා විතර බී ටික විතරක් වෙන් කරගත්තට පස්සේ තේරෙන්න පටන් අර ගන්නවා දැන් ඉස්සරහට යන්න හොඳට අවශ්‍යතාවය තියෙනවා. ඉතින් ඒ වෙම තිබුණාට කියනවා කලබල වෙන්න එපා. දැනට ওই තියෙන පසුබිම් විචල්්‍ය සාධක බාධා කරගන්න නැතුව, කයලෙඩ කරගන්න නැතුව, හිතලෙඩ කරගන්න නැතුව අනවශ්‍ය වැඩවලට ඔළුව දාලා නිකන් අනුන්ගේ සීනි කරනවා කියන්නේ. ගන්තබා බිස්නස් කරන්න හදන්නේ. ඔන්නක පැත්තකට දාලා නිතිපතා කාලසටහන කරන්න. ඒ කරනකොට තමයි මේක මේකෙම ඇතුළට යන්නේ. මේකම හොඳට කිඳා බයින්. ඉතින් ඒකට සාමාන්‍ය බුද්ධි පාවිච්චි කරන්න කැපකිරීම කැප කරන්න. තමගේ රුචි අරුචිකම් කැපකරන ඔක්කොම කැප කරලා මේක තමයි ප්‍රධානම දේ. හැබැයි මේකටත් ඉක්මන් වෙන්න එපා. මේක බොහෝ හිමීට සිද්ධ වෙන්න ඕනේ. කාලයක් කරන වෙලාව වගේ. ඉතින් ඒකෙදී කරවන හිතේ නැත්තම් අවුල් වෙනවා. අවුල් වෙන තැන උගක් ඉඩ වැඩි. මේකට උපමා දෙකක් දෙනවා. අටුවාචාරින් වහන්සේ මේ රාජමහේසිකාවක් තමන්ගේ දරුගැබ රකින්නාසේ. දන්න බොක්කේ ඉන්නේ රජපැටියෙක් කියලා. ඉතින් ඒක නිසා අනිත් එක මේ අනික් අන්තපුර මහේසිකාවල් දැනගත්තොත් මේකට වහ දෙනවා. ඉතින් ඒක නිසා රජුරවන්ට කියලාත් බෑ නැතුවත් බෑ. ඒ නිසා මේක රකින්නේ කොහොමද? දෙක කිරිවදින ගොයමක් රකින්න ගොවියෙක් වගේ. ඔක්කොම කරලා ඒ වෙලාව ගිහිල්ලා නිතර බලන්න ඕනේ. වැඩ කරන දෙයක් නැහැ. උම ගිහිල්ලාද සත්තු කපනවාද කියලා නිතර ගොවි අර කිරිවදින ගොයම රකින්න ඕනේ. ඉතින් ඒ ආරක්ක සම්පදාව තමයි අපේ අඩු. අපි මේ ජීවිතේ নানা ආකාර යුතුයකම් අනම්මනම් කියලා මේ වැඩේ වැත්තක දාලා ගන්තබා බිස්නස් කර කර ඉන්නවා. අනුගේ සීනි කිර කිර ඉන්නවා. මම කියන්නේ එහෙම. ඒ නිසා ඒක පැත්තක දාලා මේකට මේකට කියන්නේ විපස්සනා අනුග්‍රහිතය කියලා. අන්න ඒක කරන්න කියලා අපි අංගාවෙකට. নমස්කාර වේවා. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මා මෙහි පැමිණීමට ප්‍රථම සිදු වූ දෙයකි. මාහට ඔබ වහන්සේගේ ධර්ම දේශනා හා කමඨහන් වාර්තා වගයක් අසන්නට ලැබුණා. ඒ අනුව මා මෙම ස්ථානයට යම් දිනක පැමිණෙනවා කියන අදහසත් ඊට පෙර යමක් අවබෝධ කරගන්නවා කියන අදිෂ්ඨානයත් ඇති වුණා. ඒත් සමගම ස්වාමින් වහන්සේගේ උපදෙස් අනුව වැඩි කාලයක් සක්මන සඳහා යොමු කළා. මෙසේ මුලදී සාමාන්‍ය වේගයෙන් වරහන් තුල වම දකුණ ලෙස සක්මන් කළ අතර එය ක්‍රමානුකූලව අඩු වුණා. මෙසේ කිහිප දිනක්ම සක්මන් කිරීමෙන් පසු ඇහෙන ශබ්ද පිළිබඳ සිතුවිලි පහළ වූයේ යම් ප්‍රමාණයකි. වරහන් තුල මා ගිහි කල කුඩා වියේ සිටම සතිය තිබූ බව දනිමි. වරහන් වහලා ඇසෙන ශබ්දයේ කුමක්ද කියාත් ඒ නිසා හටගත් සිතුවිල්ලේ ස්වභාවයක් දැනුණු අතර එදිනෙදා කටයුතුවලදී මනා සිහියක් තිබුණා. මෙසේ එක් දිනකදී මා සැතපීම සඳහා ගිය විට නිදිබර ගතියක් නොවු නිසා ටික වේලාවක් ඉඳගෙන සිටියා. රාත්‍රී 8:45ට පමණ එවිට සුළු මොහොතකින් හුස්ම ඉහළ පහළ යන බවක් දැනුණා. එදෙස බලා සිටි අතර ආස්වාස කළ විට සිතුවිල්ලකුත් ප්‍රාස්වාස කළ විට සිතුවිල්ලකුත් ආදී ලෙස දිගින් දිගටම පැවතුණු අතර එහි රාගික බව හා ද්වේෂ බව වගේම උස් පහත් ස්වභාවයත් වැටහුණි. මා එම අරමුණ සමග ඇලෙන ගැටෙන බව අවබෝධ වූ නිසාම නැවත නැවතත් හුස්ම කෙරෙහි අවධානයගත් අතර එය ක්‍රමයෙන් නැති වී ගොස් සිතේ පහළ වෙන සිතුවිලි කෙරෙහි අවධානය යොමු වුණා. එවිට මුලදී එය පෙනුනේ ටැප් එකක් ඇරීම නිසා නැගෙන පෙන එසැනින් නැති වී නැවත ඊට වඩා කුඩා පෙන සකස් විය. මෙසේ පෙන විශාල ප්‍රමාණයක් ඇති වී නැති වී ගියා. එසේම ටැප් එකේ වේගය ටිකෙන් ටික අඩු විට එක පෙන බුබුලක් ටික දුරක් පැවත ගොස් නැති වෙනවා. මේ පෙන බුබුල ශබ්දයක් නිසා ඇති වූ බව හා එනිසා ගැටෙන සිතක් එනිසා ගැටෙන සිතක් ඊතා සියුම් හටගත් බව දැනුණා. එය හඳුනා ගැනීමත් සමගම එය අතුරුදහන් වුණා. සුළු මොහොතක් කිසිවක් නො වූ බවකි. නැවත ඇලෙන ස්වභාවයකුත් එහි ඊතා සියුම් බවත් පෙන බුබුල නැතිවන්නාසේ නැතිවන අයුරුත් දුටුවෙමි. වරහන් තුල මෙහිදී සතිය නැතිවීම නිසා සිතුවිල්ල හටගත් බවත් එය ඇතිවන ෂණයෙන් නැති වී යන බවත් දුටුවාසේම ඇස්පිල්ලම ෂණිකව වැසී ෂණිකව ඇරෙන්නාසේ සතිය පැවතුණි වරහන් වහලා නැවතත් කිසිවක් නො වූ ස්වභාවයකි දැන් ටැප් එක වැසුවාසේ විය නමුත් ප්‍රීතියක් ලෙස හෝ සමාධියක් ලෙස වෙන්කොට කිසිවක් නොදුටු වෙමි. මෙම ස්වභාවය පුදුමාකාර වූ අතර ගැස්සීමක් නිසා එය නැති වී අවදි වුණි. මේ වනවිට රාත්‍රී 12 පසු වී තිබූ බවක් පසුවදී දැනගතිමි. මෙසේ එකම ඉරියව්වෙන් පැය 3කට අධික කාලයක් සිටියත් කිසිම අපහසුාවක් නොවිය. අත්ලහා යටිපතුල් තෙත් බවකින් යුතු විය. මෙය කුමක්දයි කියා මාහට හරියට නොතේරුණත් මුවහත් කඩුවක් බව දනිමි. එහෙත් ඒ සඳහා උත්සාහ කළත් කිසිදු පළක් නොවුනි. එසේ වීමට හේතුව අතීතයේ ආවර්ජනා කිරීම හා වීරිය අඩුවීම හේතුව බව වැටහුණා. මේ අතරතුර මාහට නිස්සරණ වනයට පැමිණීමට નિરાයාසයෙන්ම අවස්ථාව උදා වුණා. මෙහිදී භාවනා කළත් නිදහස් බවක් වරහන් තුල රිලැක්ස් නොදැනුනේ කාලසටහනට අනුව මේ දේ මේ වෙලාවේ කළ යුතුය යන දැඩි සිතක් ඇති වූ නිසා බව සිතමි. නමුත් ඔබ වහන්සේගේ ධර්ම දේශනාවලට මා බොහෝ ප්‍රිය කරන අතර භාවනාවට වඩා යමක් අවබෝධ වන නිසාවෙනි. ධර්ම ශ්‍රවණයෙන් හදවත පිනා යන ගතියක්ද දැනේ. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස මා ලැබූ ප්‍රතිඵලයේ හා ඉදිරියේදී කළ යුතු දේ පිළිබඳ අවවාදයක් බලාපොරොත්තු වෙමි. මෙහි වැරදි නිවැරදි බව වටහා දෙනසේක්වා. එසේම මෑණියන් වහන්සේ වෙහෙස කරවීම ගැන සමා අයදිමි. ගෞරවනීය ස්වාමින් වහන්සේටත් මෑණියන් වහන්සේ හා භාවනානුයෝගී සියලු දෙනාටම මේ භවයේම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. තෙරුවන් සරණයි. ඔය මේක අර උනන්දු වෙච්ච අවස්ථාවක් නැත්නම් වීර්ය නැගී හිටපු අවස්ථාවක් සද්ධාව නැගිච්ච අවස්ථාවක්. ඉතින් ඒ වෙලාවේදී කරන තියෙන උපරිම මේකේ ප්‍රයෝජන ගන්න ඕනේ. නිකන් අදිෂ්ඨානයක් ගන්න ඕන උදේ නැගිටපු වෙලාව ඉඳලා හැන්දෑවේ නිින්ද යනකම්ම හැම ඉරියාපත හන්දියකදීම සතිමත් වෙනවා වගේ දෙයකින් ඔය පරණතරතර ඔක්කොම හරි කියන්නත් බෑ. ඔක්කොම වැරදි කියන්නත් බෑ. නමුත් මොකද්ද උනන්දුවක් ඇති වෙලා තියෙනවා. ඒක ධර්මමය එකක් නිසා පරියන්කේදී ධක්මනේදී පමණක් නෙවෙයි අනික හැම වෙලාවකදීම ඒ ඇතිවෙච්ච උනන්දු උපරිම ප්‍රයෝජන ගන්නගෙන අඛණ්ඩ සතිය එහෙම නැත්නම් බාධාවක් නැතුව එක දිගට සතිය පවත්වාගෙන යන්න උත්සාහ කරන්න. එතකොට පුදුම පිරිච්ච ගතියක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒවා ඒ ටිකක් බරපතල අභියෝගයක් හිතට ගන්න ඕනේ. අරගෙන ඉවරලා මේ තියෙන සද්ධාවේ දිගට යන්න දිගට යනකොට තමයි තේරෙනවා මේ ඉපදෙනකොටම සතිය තිබුණා හැබැයි ඒ වගේම සතිය නැති වෙලාවල් තියෙන බවත් හැබැයි නමුත් තවත් ඉදිරියට මේක ඉදිරියට ගත්තොත් සතිය වෙනුවෙන් මට කරන්න තියෙන උප්පරිමේ මම කරනවා කියන හැඟීම ඇති කරගන්න පුළුවන් ඇති කරගත්තට පස්සේ සතිය අපිට ධර්ම ආරක්ෂාවක් ලැබලා දෙනවා සතිය නැති වෙච්ච ලාවෙට එන කෙලෙසක් පවා දරුණු නැති වෙනවා කෙලෙසන ගතිය අඩු වෙන්න පටන් අරගන්නවා ඒ නිසා මේ අඛණ්ඩ සතියට අදිෂ්ඨාන කරන්න කියලා අපි යනවා ඊගාට. ගෞරවනීය ස්වාමින් වහන්ස තෙරුවන් සරණ ලැබේවා ගෞරවනීය පාදපත්ම নমස්කාරය වේවා සක්මන් භාවනාවේ සතිය නොකඩවා පැවතුණා බිත්තියේ එල්ලා තිබූ කයේ ස්වභාවය දක්වන රූපය පාට ටිකක් නිසා සහ පාට ටිකක් සහ හැඩතලයක් පමණක් ඇති බව වැටහුණි ඒ අතරතුරම සක්මන විනාඩි 45ක් පමණ විය දකුණු අතේ ඇදෙන පෙරලෙන බව සමග සිහින් වේදනාව පැමිණ තද වේදනාවක් ලෙස දැනුනි. එහි තද බවක් තෙරපාගෙන ඉදිරියට ගමන් කරන බවද ඇතිවිය. ඒ ඇදෙන සුළු ඒ ඇදෙන සුළු බව තුල උණුසුම් බව තදට දැනුණද ක්‍රමයෙන් සිහින් වී තුනී වී නොදැනී යන්නට විය. එවිට සතුටු බවද එයත් ගණනකටවත් නොගෙන නැවත සක්මනට සිත යෙදවීමි. ඒ සෑම තැනම දුටුවේ එක් වෙන වෙන බව ඇදෙන සුළු බව සහ නිහඬ බව සිසිල සතුට පමණි. ඇත්තේ ශක්ති විශේෂයක් පමණක් බව හැඟිනි. දාණයට යාමේ සංඥාව දැනුනි. පාත්‍රය අත තැබූ විගසම අතේ සියුම් බව සහ පාත්‍රයේ තද බව ඇඟිලි දිගේ තෙරපුනි. සක්මනින්ම සතියෙන් ශාලාවට ලං විට මේස මත පෙනුණු ආහාරයේ දුටුවේද පොළවේ ඇති තෙත බව, ඌෂ්ණ බව, ඝන බව, තෙරපාගෙන ගමන් කරන ගතිය එක් කළ හැකි වෙන් කළ හැකි පිඬු කළ හැකි දියාරු බව ඇති තද බවක් පමණි. තවද ලස්සන පාට ඇති හැඩතල දක්නට ලැබුණද ඒවා ස්ථීර නැති බවද වැටහුණි. අත දමා අනන කල අන් කිසිවෙකුට පරිහරණය නොකළ හැකි නොකළ හැකි බවත් පිළිකුල මෙනෙහි විය. ඒ පිලි ඒ පිළිකුල වඩා තීව්‍ර ඌයේ දියරයක් වරහන් තුල කෙල සමග ගලන ගතිය සම්බන්ධ වී තලපයක් ලෙස ගුලි වූ නිසාය. එය ආමාශය තුලට වැටි පෙරලෙන ස්වභාවය දැනුනි. ඒ පිළිකුල තව තවත් වැඩි විය. ඒ ස්වභාවික ධර්මතාවයක් බවද තේරුම් ගතිමි. මේ ඇලෙන, වැగిරෙන, එක්වෙන, වෙන්වෙන, ගුලි වෙන, තෙරපාගෙන ඉදිරියට ගමන් ගන්නා ස්වභාවය තද ගතිය, සිනිඳු බව, සීත උණුසුම් පාටකින් යුක්ත බව, එම පාට වෙනස් වන බව, පිම්බෙන හැකිලෙන බව, අවසානයේ චිගුච්ඡා සහගත බවද තේරුම් ගත හැකි විය. එසේ තේරුම් ගියත් මේ සියල්ල ධර්මතා සමූහයක් බව හැඟුණි. ඒ හරහා සිතුවිලි මතුවීම සංඥා එක් කිරීමක් පමණක් බවත් මුල සිටම ඇත්ත වටහාගත නොහැකිව බොරුවේ අඳුරේ අතගගා ගිය සිත අනාත වීම අනාථ වී ඇති බවත් ධර්මය සවනට මුසු වී ඇත්ත පහදා දී සතිය වඩා ගැනීමට පිහිට වූ ඔබ වහන්සේගේ ඥාණයටත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයටත් ස්තුති වේවා ප්‍රශංසා වේවා ගෞරව නමස්කාරයෙන්ම ජීවිතේ පූජා වේවා ඔබ වහන්සේටත් මව්පිය දෙපළටත් ගුරු දේවෝත්තමයාණන් වහන්සේටත් මේ ගොහොර බීරුක වූ සසරේ සුවය මේ භවයේදීම අත්පත් වේවා. ගෞරවනීය පාද නමස්කාරය වේවා. තෙරුවන් සරණයි. දීර්ඝායු වේවා. මෑනියෝ පිළිවන් තමයි සුරු කියන්න තියෙන හැබැයි ජීවිතේ ඔච්චරම නම් කටුක නෑ. බත් කනකොට රසයි. ඔය ජරාවල් මොනවක් කතා කරන්න බෑ. හුඳට හපලා කන්නේ. ඒකට දියවැඩියා වෙන්නේ නෑ. ඒක විතරක් ෂුවර්. ඒකට ආහාර දිරවීමේ අප්සෙට් එකක් නෑ. කොලෙස්ටරෝල් කවදාකවත් එන්නේ. ඒක නිසා දිවෙන් සියදී නසා ගැනීම කියලා පොතක් ලියලා තිනවා ප්‍රොෆෙසර් ලීඩි ඇලිස්. මේවා බලන්න තෝ කෑවොත් දඩබර දඩබර ගාලා ගිලිනවා. එතකොට සීනි දිරවන්නේ ආහාර හැපෙන්නේ නැහැ, කෙල මිශ්‍ර වෙන්නේ නැහැ. එතකොට ලෙඩ. ඒ නිසා සතිය මොකේට උපමා කරනවා ගන්න අරමුණු ගන්න අඩුකරනද සතිය වැඩි කරනවා. කැම ටිකක් කටර දාන හොඳට කෙල මිශ්‍ර වෙනක අඹරන්න අඹරලිවල හැම ඝණයක්ම ගිලි හැම ඝණයක්ම බොණ්ඩ හැම දීරයක්ම හපන්න කියලා තියෙනවා. හැම ඝණයක්ම දීර වෙනකම්ම හපල හපල බොණ්ඩේ කියලා තියෙනවා. <coughs> කද්දාකත් ආහාර ජීර්ණ ප්‍රශ්නයක් එන්නේ හැම දීරයක්ම ටික වෙලාවක් හපහපා ඉන්නේ කියලා කියනවා. ඒකට ඉව්වට <coughs> සීනි අධික බව කටේදී උත්තර ලැබෙනවා. ඒක නිසා අපිට ගන්න අරමුණු ගන්න අඩු කළ හොඳට සතුටුමත් වුණොත් slowly mindfully silently ඇතුළට එන අරමුණු ඔක්කොම ධර්ම විතරයි. සතිය අඩු වෙලා අරමුණු වැඩි වෙච්ච ගමන් අර ඉක්මනට ඉක්මනට කෑවා වගේ දිරවන්න නැතුව ගිහිල්ලා බොක්කට ගියාට පස්සේ ආහාරය කටේදි විතරයි භාෂ්ම ලක්ෂණේ තියෙන බොක්කට ගියම ආම්ල වෙනවා. ඊට පස්සේ ආහාර දිරවීම භාෂ්ම කොටසෙදි මෙන්න ආහාර දිරවීම නතර වෙනවා. ඒ නිසා කටේදි හොඳට අපල අපල ගිලිනවා නම් ওই ජරාවක්ම නෙවෙයි අප්ප මන් නම් දන්නේ වටන රසයි. මහජීසාරෝ සංලියල් වෙන වයසට ගියාට පස්සේ මේක දැක්කාම සමහරු බත් නොකා ඉන්නවා කියලා. ඊට පස්සේ භාවනා කර ගන්නත් බෑ ලෙඩ වෙනවා. ඉතින් එතන මේ කටේට යන්නේ සියුම් ද්වේෂයක් එක්ක. අපුලයි පිළිකුලයි ඒක ධර්මයට වැටෙනකොට ද්වේෂයෙන් නෙවෙයි වැටෙන්නේ. ඒක වැටෙන්නේ ධාතු මනසිකාර ස්වරූපයෙන් හොඳ ප්‍රසන්න හැඟීමකින් මතුවෙන. ඒ නිසා ඔය සාමාන්‍ය අත්කිලමතාන යෝගිත බර කරන එකන හරිය ආසයි අසුබෙට. හරිය ආසයි මරණානුසතියට හරි ආසයි නැමත එතකොට තේරෙන්නේ නැති සියුම් ද්වේෂයක් ඇතින් තියෙනවා. මේක නැති එහෙමම කියන්න බෑ. නිකන් මට ඒ වගේ නිකන් සුවඳක් වෙනවා කියන. ගුණා දැන් ගඳක් එනවා වගේ. මේ ද්වේෂ කරන්න එපා. හොඳට විස්තර දකින්න. ඒක හරි. නමුත් ওই තරම් උට අපුලක් ගන්න දෙයක් නැහැ. මොකද මේක ඔච්චර කලුත් වෙච්ච දෙන්නේ. නිසා ඔයිටත් වැඩිය හොඳට හිමීට අහපලා මේක ගිලින්න. ගිලිනකොට ආහාරයේ විපරිණාමය දැනගන්න පුළුවන්. හැබැයි මේ ඒ තරම් මේක මේ පිළිකුල් සහගත කිව්වට ද්වේෂ සහගත වෙන්නේ නැති වෙන්න වග බලා ගන්න කියලා කියයි. කමඨහන් විස්තරයක් ගෞරවනීය ස්වාමින් වහන්සේ මා සක්මන් කරන විටදී ඔසවමි අවමි තබමි වශයෙන් දකුණු පාය ඔසවමින් මා සුවසේ මෙතනින් ගමන් කරනවා යනුවෙන් ගියා ලනුපැදුරේ ගොරෝසු ගතියත් රටා වියමනත් බලමින් කුඩා කොටු වශයෙන්ුත් දුටුවා විලුඹ පළමුවත් ඇඟිලි දක්වාත් කකුල් මාරුවෙන් මාරුවෙන් මාරුවෙන් මාරුවෙන සැටි දුටුවා. ආපසු හැරීමේදී අපි කුඩා කාලයේ අම්බිලියා අදින්නාක් මෙන් කැරකී ආපසු හැරුණා. මේ විදිහට ගමන් වාර 4ක් 5ක් ගෙවා ආපසු හැරී බැලුවා. අනේකෝ ඉතිරි දෙයක් මේවා සතියමයි සිතුවා සිතුවා යන්න ඕනෑ පර්යංකයට පර්යංකය මම මෙතන යයි සිතා සතුටින් වාඩි වුණා. වයමින් ආවේ මම සතුටින්, වනයේ සිටින්නේ මම සතුටින්. ඉඳිමි දනිමි යයි හිටපන් මොනවත් නැත්තම් නිකන් ඉඳි. නිකයිටපන්. ආපසු යන්නේත් මම සතුටින් නිවන් සුවය මම අත්විඳිමින් ආශිර්වාදය සැමට තුටින් ශීනාශ්‍රවයන් වහන්සේට නිවන් තුටින් සාදු සාදු සාදු සැමට තෙරුවන් සරණයි. මෑණියන්ට මොකුත් කියලා නැහැ. ඒ විදිහට අර භාවනාවට සතුට වෙලා, සක්මන සතුට වෙලා, පරියන්ක සතුටලා ගියොත් පෙත්ත කපු සතුටක් තියෙනවා. හැබැයි මේකේ අර කීප දිනෙකම කරලා තියෙන මම හිතන්නේ ඒක හිතලා ලියප ගන්න නෙවෙයි ලියවිච්ච එකක්. ලනුපත්‍රය බලනකොට මේ ලනුපත්‍රයේ ආසන්නය බලන්න එපා. ආසන්න බෙල්ලුවොත් තමයි කි මොස්තර පේන්නේ. එතකොට බෙල්ල ඕනෑමට වෙද්දි නැමෙනවා. ඒ නිසා බම්බයක් විතර ඉස්සරහින් බලන්න ඒත් මොස්තර නම් පේන්නේ තියෙනවා. හැබැයි මේ කකුල් දෙක දිහා හෝ ඇවිදින ආසන්නේ බලන්න ගියානෝ ගියොත් වෙන්නේ බෙල්ල රිදෙන්න ගන්න. ඒ නිසා හොඳට මතක තියාගන්න තමන්ගේ උස අඩි පහමාරක් නම් අඩි පහමාරක් ඉස්සරහින් බලන්න. බම්බයක් විතර ඉස්සරහින් බලාගෙන ඇවිදින්න. එතකොට හිතා ගන්න බැරි තොරතුරු ටිකක් තියෙනවා. මෙච්චර කල් කොහෙද ඌව තිබ්බේ? ඒකට බුරුම් භාෂාවෙන් කියන්නේ මෙච්චර කල් බැලුවේ නැති නිසා බැලුවනම් පේනවා. මම එකතු කරන්න කැමති බැලුවත් නැදි පෙන්ුණත් නැදි ලියපන්ලා ලිව්වේ නැත්තම් දන්නේ නැහැ. ලියපු දවසේ පුදුම පැන්නක් පනිනවා කැටපොලයක් දිගා ඇදලා ඇතරියව. ඉතින් ලියමනේ තමයි එම්නතේ කමටහන් සුද්ධ කිරීම තමයි අපි නිසන්වනේ මම හිතන්නේ අනිකුත් තැන් වලට වැඩි විශේෂයක් කරනවා. එකක් සක්මන දෙක කමටහන් සුද්ධ කිරීමේදී අපි පුළුවන් තරම් වෙලා අර ගන්නවා. ඒ ලියලා ඉදිරිපත් කරන හැටි කරන්න ඒක ඉදිරිපත් වෙච්ච ගමන් හරි පුදුමාකාර සහැල්ලුවක් එනවා. ඒ නිසා ඒ ලියමනටත් විස්තර හොඳයි ඇත්තටම. ලියමන කියන දෙයක් ඇත්තේ නැහැ. ලෑස්තිලා යන්න ගියාට පස්සේ මුළු ලෝකෙම ධර්මතාවයක් විතරයි හේතුඵල ධර්මයක් විතරයි. අවසරයි ගෞරවනීය සාමින් වහන්සේ. මා දැන් සක්මන් කරනවා යයි දැනගෙන වම ලෙස මෙනෙහි කරන විට පාදයේ මෘදු මොලොක් ස්වභාවය නැති කරගෙන විලුඹ කෙටෙන ස්වභාවයක් පතුලට රළු ගොරෝසු බවක් දැනුණා. දකුණ ලෙස මෙනෙහි කරන විට විලුඹ ප්‍රදේශ කෙටෙන ස්වභාවයක් පතුල රළු බවක්ද ඇඟිලිවලට සියුම් වේදනාවක් දැනි මෙනෙහි නොකර සක්මන ලෙස සතියෙන් බලා සිටින විට නලියන දඟලන ඇටසැකිල්ලක් දිස්විය. ඇටසැකිල්ල ලෙස බලා සක්මන් කරන විට මළුව පුරා විහිදී සුදුම සුදු දුම් ගොඩක් මෙන් පෙනී නැතිවිය. විනාඩි 40ක් පමණ මෙලෙස සක්මන් කර පර්යංකය තැන්පත් වී මා දැන් මෙතන ලෙස කය දෙස බලා සිටින විට සිතගත නිහඬය හිස් වූ අවකාශයක් තුල ශාන්තව සතිය ගිලා බසින ස්වභාවයක් දැනුණා විනාඩි 35කට පසුව රළු ගොරෝසු ශබ්දයක් ඇසී ගැස්සුණු නමුත් යම් රිද්මාකාර තරංග මාලාවක් කයින් පිටවිය ශබ්දය තවත් ඇති නමුත් හිස් ස්වභාවය යට තියෙන ස්වභාවයක් දැනේ. වේදනාව තදට උග්‍රව දැනෙන අතර එලෙස බලා සිටින විට තව තවත් වේදනාව බලවත් විය. විනාඩි 25ක් හෝ 30ක් දිගටම එසේ බලා සිටින විට උල් ඌ ගලක් උඩ තියෙන පුළුන් රොදක් මෙන් හිස් ස්වභාවය දැනුණා. කහපාට ආලෝකයක් මැද මුළු ශරීරයේම ඕජාව වැగిරෙනවාක් මෙන් පෙනී දිය වී නැති විය. අධික දුගඳක් දැනී ටික වේලාවකින් නැතිවිය. සිතුවිලි ඈතින් දැනී බොඳ වෙන ස්වභාවයක්ද හිස් ස්වභාවයේ සතිය තදින් පිහිටන ගතියක් දැනුණා. හිස් ස්වභාවය තදින් දැනුණත් මීට වඩා අරමුණක් ගත්තා නම් ප්‍රියයි කියා මම යාගේ මනාපය ප්‍රකටව දැනී සතිය තවත් හිස් ස්වභාවය ගැඹුරටම ඇදේ. ඇස් ඇරීමට සිතුවත් ඇස් ගල් ගැසී ඇති බවක් දැනී එලෙස බලා සිටින විට ක්‍රමයෙන් ගෙවි ගියේය. පැය දෙකයි විනාඩි 15ක පර්යංක අත්දැකීමක් ගෞරවනීය ස්වාමින් වහන්සේ ගෞරවයෙන් උපදේශ පතමි තෙරුවන් සරණයි අතර උපදේශයක් නෙවෙයි අර <clears throat> ලීලා තියෙන එක හිස් වෙනවා හිස් වෙනකොට හිත එක එක යෝජනා ක්‍රම ගේනවා අරක කරමු මේක කරමු කියලා ඒක දැක්කොත් මේ පිරිසුදුකම දුන්නට ඉන්න බැරුව මේ හිතට තියෙන ගාය හිතට තියෙන විචිකිච්ඡාව එහෙම නැත්නම් උද්දච්ච කුක්කුච්චේ දැක්කොත් අර ගැඹුරට ලොකු වටිනාකමක් එනවා. ඒකට තේනවා මේක මේ කිචිකවන්න හදනවා, කුප්පන්න හදනවා, ව්‍යාපෘති ගේනවා. එතකොට Tamanට ඕන නම් අර හිස්තැනට යන්න මේ දෙකම හිත තල්ලු කරන ගතිය එක පැත්තකින් අනිත් පැත්තෙන් මේ තියෙන හිස්තැන. අන්නේ දෙකම දැක්කොත් විතරයි අවබෝධයකින් වැඩේ වෙන්නේ. <clears throat> නැත්නම් ඒතර හිස්තැනට ප්‍රිය කරන්නේ නොතිබෙන හිස්තැනට යන්න මෙහෙවීමක් කරුවේ නැත්නම් මේ එක එක ව්‍යාපෘති ඔලුවට එනවා. ගොඩ පෙරක දෝරුකම් එනවා. ඒකම සේවයක් සිද්ධ වෙනවා. ඒ ගොඩ පෙරක දෝරුකම් වලට සාපේක්ෂව තමයි අපිට අර විවිකේ දක්වන්න පුළුවන්. අන්නේ දෙක හොඳට බලාගෙන හිටියොත් අපි මෙතෙක් කල් මේකෙදි ගොඩ පෙරක දෝරුකම් එක යම තමයි තන්තාර කියන්නේ. ඒක තියේදී ඒක නැතුව මේ හිස්තැනට යන්න හැම වෙලාවෙම එක එක සමාන අවස්ථාවක් තියෙනවා. වැසිකිළියක හිටියත්, ගඳ කිළියක හිටියත්, හිටගෙන සක්මන් කරත්, ඉඳගෙන හිටියත්, කාට හරි බැන්නත්, කාගේ බැනුම් ඇහුවත්, රණ්ඩු කෙරුවත් ඔය අවස්ථා දෙක සමානව තියෙනවා. දෙකෙන් එකක්වත් ප්‍රතික්ෂේප කරන්න එපා. කියලා බලන්න මේ හිත කුප්පන ගතිය. ඒකට කියන්නේ කුප්පන ගතිය කියලා. කෙලසෙන ගතිය කියන මායя. මේ පැත්තෙන් තියෙන මොනවත් නැහැ. ඒකකොට මොනවත් නැතිකම වටනගම තේරෙන්නේ මේ තියෙන අර අවුස්සන ගතිය නිසා තමයි. ඒ දෙකම දැනගෙන අර හිතනට ගියොත් තමන්න දෙන හිතන්න යන්න ඕනේ නැහැ. යන්න පුළුවන් පින තියෙනවා කියලා දකින්නකොටම මේ කුප්පන ගතිය තියෙන දරුණු ගතිය වද දෙන ගතිය නපුර එතනම කපලා දාන්න පුළුවන්. විෂ කැපුවා වගේ. ඉතින් මේ දෙකම තියාගෙන ඉන්න පුළුවන් නම් එතකොට යෝගාවචර තේනවා මේ දෙක තේරීමෙන් තමයි අපායද තෝරන්නේ නිවනද කියන එක හැම චිත්තක්ෂණයකම බලපාන දෙයක්. ඉතින් මෙච්චර අපිට ක්ෂණ සම්පත්තියේ තියදී අපි කොච්චර ක්ෂණයේ ඉක්මවනවද? අපි කියන්නත් බෑ මම දෙවන්නේක් ඇත්තෙම නැහැ. <clears throat> කවුරක්වත් නැහැ. අනික දැකීමම ක්ෂණ සම්පත්තියක් කරනවා. ඒක පුළුවන් තරම් ක්ෂණ සම්පත්තිය උපයාගෙන ක්ෂණ සම්පත්තිය ජීවත් වෙන්න කියලා කියනවා. ගරු ස්වාමින් වහන්සේ ඔබ ඔබ වහන්සේට ගෞරවාන්විත පාද නමස්කාරය වේවා. සක්මන් භාවනාව බොහෝ දුරට සතිමත්ව කරගෙන යන නමුදු වරින් වර දැඩි ආයාසයෙන් කරගෙන යාමේදී වම දකුණ මිමිනීම වරහන් තුල සිත තුල වැරදෙන අවස්ථා ආවා. එවිට තේරුම් ගියා දැන් දැඩි වීරයක් දමනවා, කයට තද බවක් හා වේගයක් වැඩි වෙනවා කියා. වීරිය අඩු කළ යුතුය සිතා නැවති SMS න්‍යාය අනුගමනය කළාම එය නිවැරදි වූ බවක් තේරුණා. මෙහි හරි වැරදි පහදා දෙන්නේ නම් අගයමි. පරයන්ක භාවනාවේදී වැඩි වශයෙන්ම මේ කය මෙතන කියා කය සැකසී ඇති අයුරු දැන වාඩි වූ වේලේ පටන් කිසිම සිතුවිලි ඇති කර නොගෙන සිතීම් කීම් කිරීම් කිසිවක් නැතිව ඉන්නවායයි අදිෂ්ඨාන කරගෙන බොහෝ වේලාවක් ඉන්නට හැකියාව වැඩි වෙන ආකාරයක් පෙනෙනවා මොනවා හෝ සිතුවිල්ලක් සිතට මතුවෙනවත් සමගම සතිය ඉදිරියට විත් සංසාරයේ පුරා ගියේ ඔය සිතුවිලි නිසා නේද කියා මතක් කර දෙනවා වගේ එකක් සිදු වෙනවා. එවිට නැවත සිතුවිලි වලින් තොර තත්වයට සිත ගෙනෙනවා. සිත ඔහේ කිසිම අරමුණක් හෝ සිතීමක් නැතිව බොහෝ වේලා ඉන්න හැකියාව දැන් දැන් තියෙනවා. එතන එතනම වැරදෙන තැන් වරහන් තුල සිතුවිලි පැන නගින්න හදනකොටම සතිය ඒ ගැන දැනුම් දෙන නිසා විවේකීව නැවත නැවතත් සිතුවිලි වලින් තොර ඔහේ ලෝකයක ඉන්නවා දැනෙනවා. පෙරමෙන් රිදුම් කැක්කුම් වේදනාද අඩුයි. මින් ඉදිරියට ඉදිරියට කළ යුතු ආකාරය ගැන උපදෙසක් ඔබ වහන්සේගෙන් පතමි. ඔබ වහන්සේට මේ සංසාර දුකින් සත්වයා මුදවාලීමට තව තවත් ශක්තිය, වීරිය, නිරෝගී සුවය වැඩි වේවා. ඔබ වහන්සේගේ බලාපොරොත්තු බෝධියකින් නිවන් දැකි නිවන් දැක ගැනීමට මා විසින් පින් අනුමෝදන් කරමි. මෙහි සියල්ලන්ට ඔබ වහන්සේගේ උපදෙස් පිළිපැද නිවන් අවබෝධයට හේතු සැලසේවා. සැමට තෙරුවන් සරණයි. මේකේ <clears throat> ලියන්න උත්සාහ කරනවා පටන් ගන්නකොටම මම කය හොල්ලන්නෙත් නැහැ, චේතනා කරන්නෙත් නැහැ, නිකන් ඉන්න ඕනේ කියලා. ඉතින් ඒ කරන අදිෂ්ඨානයත් චේතනාවක් තමයි. ඒකත් හිතවිල්ලක් තමයි. ඊට පස්සේ හිතවිලි ඇවිල්ලා කලබල වෙනවා කියන්නේ ආයෙත් <clears throat> සතියට හිතර ගන්න හදනවා ඒත් ක්‍රියාවක් තමයි. ඉතින් මේ වෙලාවේ පේන්න තියෙනවා <clears throat> ඇතිතන ඉඳලා නැත්තන යන්නත් අදිෂ්ඨාන ශක්තියක්වත් ඕන. එහෙම නැත්නම් කලබල වෙච්ච හිත විවිකතන්න ගේන්නත් ක්‍රියාශක්තියක් ඕන. හිතන්න කවදා හරි මේක කරලා කරලා කරලා ඉබේ වෙන වෙලාවක් එනවායි කියලා. දැන් අපි කරන්නේ මෙහෙවීමක් සහිතව සසංකාරිකව හොඳ දෙයක්. හැබැයි සංස්කාර කවදාද මේක කරලා කරලා කරලා <clears throat> අදිෂ්ඨාන කරන දෙයක්වත් නැහැ. හිත ස්වභාවයෙන් හරියට කාන්දම් කැල්ලක් කරන යකඩක අතුල්ලා අතුල්ලා අතුල්ලා අතුල්ලා ඇති වෙන්න අතුලපුවාම අර යකඩේ කාන්දම් වෙලා නිකම්ම උතුරට ඇදෙනවනේ. ඊට පස්සේ උතුරට හරවන්න දෙයක් නැහැ. අන්න වගේ මේ කටයුත්ත මුතෙන් දැනුඩ භාවිතා කරුවා නම් ඊට පස්සේ බහුලීගත කරන්න කියනවා. කොච්චරද බහුලීගත කරන්නේ අදිෂ්ඨාන කරන්න ඕනේවත් නැහැ හිත ස්වභාවයෙන්ම මොනවත් නොකර ඉන්න බලනවා කලබල වුණාට පස්සේ ආයෙ ගේනක් තියන්න ඕනේ නැහැ පයින් ගහපු උතුරු කට්ටක් කරකලා කරකලා ගිහලා උතුරට හැරෙනා වගේ එනකම්ම යන්න ඕන ඉතින් එතෙන්ට කෙටි ක්‍රම හොයන්න බයි කියලා කියන්නේ මේක දැනගත්තට පස්සේ කෙල කෝටි ලක්ෂ වාරයක් කරලා කරලා කරලා මේක ඇබ්බැහියට යන්න අරින්න ඉතින් ඒක ලොකු ගෞරවයකින් ඒකට ධර්ම ගෞරවය කියලා කියනවා. ලාභයකට නෙවෙයි සත්කාරයකට නෙවෙයි සම්මානයකට නෙවෙයි සිලෝකයකට නෙවෙයි. මේක හරි කියලා තේරෙනවා නම් කරලා කරලා කරලා ඒක ඉබේ සිද්ධ වෙන තාලෙට පුරුද්ද එහෙම නැත්නම් ඒක අපේ ප්‍රകൃතිය වෙන තරමක් භාවනා කරන්න කියලා කියන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස දෙපා නමදිමි. මූල කර්මස්ථානය පිම්බීම හැකිලිම විනිවිද අත්දැක්කෙමි. විනාඩි 10කින් පමණ විතර්ක ਵਿਚාර සංසිඳී සතුටක් අත්විඳිනවා. තවත් මොහොතක කයේ තදබල ගැස්සීමකින් පසු මුළු කයම බිමට පතිත වුණා. සතියෙන් එදෙස බලා සිටමි සිටිමි. අරමුණක් නැති වුණත් තවත් මොහොතක වරහන් තුල පිම්බීම හැකිලිම ආනාපානය විතර්ක ਵਿਚාර ශබ්ද සියල්ලම ප්‍රකට වුණා නමුත් බාධාවක් වුණේ නැහැ. මේ සියල්ල ඉදිරියේ සතියෙන්ම හිස් තැන දෙස වරහන් තුල අරමුණක් නැති බලා සිටිමි. සෑම මොහොතකම යටිසිතේ තැන්පත්කමට එකතු වූ සියුම් ප්‍රමෝදයක් අත්විඳිනවා. එදිනෙදා ජීවිතයේ මොනවා කරන්නට ගියත් ඉදිරියට පනින්නේ වෙනස් වන බවයි. සියල්ල ඉදිරියේ මධ්‍යස්ත වෙමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ දෙපෑ නමද ඉදිරි ධර්මතාවයන් සඳහා උපදෙස් පතමි. ඔය ඉතින් ධර්මතාවයට ඉඩ දීලා මේක කරනවා වාඩි කරන්නම් වාඩි කරනවා වගේ දිගට කරන්නයි කියලා කියනවා. කරනකොට කරනකොට මේක අර ධර්මතාවයේ පුරුදු වෙනවා. මේ නින්දෙදිත් හුස්ම ගන්නවා වගේ කටයුතු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඊට පස්සේ ඒ කටයුත්තට ධර්ම ගවයෙන් යුක්තව වතක් සපේනවා පිළිවතක් සපේනවා වගේ දිගට කිරීමෙන් තමයි අපිට මේ ලැබිච්ච දේ පන්නරේ පිටවන එක තමයි සාක්ෂාත්කරණය කරනවා කියන්නේ. අභ්‍යන්තරගත කරගන්නවා. අපි වශී කරගන්නවායි කියලා කියන එක. සිද්ධි කරගන්නවායි කියලා කියනවා. ඒ නිසා ඒක අඳුනලා දුන්නාට පස්සේ සිද්ධි කරගන්න එක තනිකර Tamange සම්මා ආජීවයට සම්බන්ධ එකක්. ඒ නිසා එන්නේ එන්නේ එන්නේ හැප්පෙන දේවල් අයින් කරලා අර නිරවුල් මාර්ගයේ මේ දේම බහුලීගත කරන එක තමයි ධර්මතාවය කියන්නේ. තෙරුවන් සරණයි. වන්දනීය වූ පූජනීය වූ ගරුතර ස්වාමින් වහන්ස පාරයන්ක භාවනාවට වාඩි වී මේ රූපය දෙස මද වේලාවක් බලා ආනාපාණයට පිවිසී මද වේලාවක් හුස්ම දෙස බලා සිට එහි වේගය සිදුවන්නේ කෙසේද කියා බැලුවා. ආරම්භයේදී කෙටි හුස්මකින් ඉහළට පහළට ගියමුත් තරමක් වේලා යන විට එය ටිකින් ටික දීර්ඝ ලෙස ගමන් කරන බව වැටහුණා. දීර්ඝව හුස්ම ඉහළට ඇදෙන විට දෙපැත්තේ ඉල ඇටත් සමග ඉදිරිපස පපු පෙදෙසත් සමග උඩට ඇදෙන බවක් තමයි දැනුනේ. ඒ හුස්ම පොදේ අවසානය දක්වා බලා සිටින විට නාසයෙන් ඇතුළට වදින හුස්ම පොද උගුරේ කෙළවර දක්වාම වදිනවා තේරෙනවා. ඉන්පසු ආපසු හුස්ම පිටවන විට සාමාන්‍ය කඳු බෑවුමක සිට පහළට ගලන දිය පාරක්සේ සෙමින් සෙමින් ගලාගෙන යනවා තේරෙනවා. ඒ දෙස හොඳින් බලා සිටින විට නැවත හුස්ම රැල්ලේ වේගය අඩු වැඩි වෙවි පවතිමින් සිටියා. ටික වේලාවකට පසු කොන්දේ මැදින් තද වේදනාවක් හටගත්තා. ඒ වේදනාව ක්‍රමක්‍රමයෙන් බෙල්ල දක්වාම පැතිරුණා. ටිකක් ඒ දෙසට සිත යොමු කර බලා සිටියා. මේ වේදනාව කාය ස්පර්ශයෙන් හටගත් දෙයක්. මේ වේදනාව දැනෙන්නේ සිතටයි. කයේ හටගත් නමුත් මේ සිදුවන සියලු වේදනා දැනගන්නේ මේ සිත නේද? කයට කයටවත් සිතටවත් අයිති නැති මේ වේදනාවන් හේතුන් නිසා හටගෙන හේතු නැතිවෙන විට නැතිවෙනවා නේද කියා සිතුණා. ටිකින් ටික මේ වේදනාව ඊටමත් අදටම දැනුණා. ධන හිසේ වේදනාවක්ද දැනුණා. ඒ වන විට මේ සිතට දැනුණා මේ වේදනාව දුකක්මයි කියලා මගේ බුදු පියාණන් වහන්සේ දේශනා කළානේ ඉපදීම දුකක් මේ සියලු දුක්වලට හේතුව ඉපදීම නේද කියලා ආනාපානයේ සිටින විට මේ සිත බොහෝ දුර ගියා. මේ ඉපදීම නැති කරගන්නේ කොහොමද? අවිද්‍යාවත් සංස්කාරත් නිසා නේද හටගන්නේ. මේ අවිද්‍යාව දුරු කළ යුතුය නේද? එය දුරු කරගන්න නම් වර්තමානයේ ලැබී තිබෙන මේ රූපය අවබෝධ කරගෙන එහි හට ගැනීම නැතිවීම දැනගන්න ඕන නේද මේ ආයතන හයට ගෝචර වන රූප, ශබ්ද, ගන්ධ, රස ආදී දේ ගැන උපේක්ෂාවෙන් ඒවා පිළිගත්තොත් හරිද මේ ආයතන හයේම Nirodhe දකින්න ඕන. ඉන්පසු මාර්ගය වඩන්න ඕන. ඒ කෙසේද? ගරුතර ස්වාමින් වහන්සේ ඊයේ ධර්ම දේශනාවෙන්ද කියා දුන්නේත් මාර්ගය වඩන හැටි. මෙහි සඳහන් පැනයට පිළිතුරු වශයෙන් තව ටිකක් පහදා දෙනසේක්වා. සක්මන් භාවනාව සුපුරුදු ලෙසටම සක්මන් භාවනාවේ යෙදෙන විට පාදය ඔසවනවා ගෙනියනවා තබනවා සිතමින් ගමන් කරන විට ලනුපැදුරේ ගොරෝසු බව සමහර තැන් මෘදු බව තදට ඊතා ඝනට දැනෙන බව කටු ඇනෙනවා වාගේ ඇනෙන බව මේ සියල්ලම අත්විඳිමින් ගමන් කරන විට ධනිස් දෙකෙන් ඉන් පහළ කොටසත් වේදනා දෙන්න පටන් ගත්තා එය හිතෙන් අයින් කර සක්මණේම සිටියා. පාදවල වලලු කර ළඟින් නැමෙන බවක් දැනුණා. ටික දුරක් ඇවිදින විට දෙපැත්තටම ඇලවෙන ගතියක්, පැද්දෙන ගතියක් දැනුණා. ඒ වෙලාවට වැටෙන්න යන තරමටම ඇලවෙන විට බිත්තියට හේතු වෙලා නවතිනවා. වෙන විශේෂත්වයක් දුටුවේ නැහැ. ගරුතර ස්වාමීන් වහන්ස මේ ඔබ වහන්සේගේ භාවනා වැඩසටහනට පැමිණි පළමු වන වතාව වුණත් බොහෝ භාවනාව සම්බන්ධව ඉගෙන ගැනීමට දැන ගැනීමට ලැබීම වාසනාවක් කොට සැලකමි. ඔබ වහන්සේ ලෝක සත්‍යය කෙරෙහි කරන මේ මහඟු කැපකිරීම නිසා භාවනාව පිළිබඳ දැනුම ලබා දීම නිසා මේ රැස් කරගන්නා උදාරතර කුසල සම්පත්තිය මේ ජීවිතේදීම මේ මොහොතේදීම ශාන්ත සුන්දර නිවනින් සැනසීම පිණිසම ඔබ වහන්සේට හේතු වේවා. මෙහි වැඩ සිටින භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සියලු දෙනාටමත් නිවන් අවබෝධ වීම පිණිස මේ පින් හේතු වාසනා වේවා. මේ සක්මන් සම්භාවන ප්‍රകൃතියව වාර්තා වෙලා තියෙනවා. පරියන්කේ ගොඩාක් තමන් කරන භාවනා ගැන සැකයකින් වගේ කතා කරලා තියෙනවා. මේ මාර්ගය මොකද්ද කියලා තාම දන්නේ නැළු. කියන්නේ මේ ඒකේ යන මාර්ගය ගැන විශ්වාසයක් නැතුව මේ සලායතනයි ඔක්කොම පටලවා ගන්න හදනවා. ඒක නිසා පේන්න තියෙනවා අර කරන ප්‍රායෝගිකව කරන ප්‍රත්‍යක්ෂය පිළිබඳ විශ්වාසය නැතුව තාම අර පරණ පුරුදු මූල ධර්ම හපහපා කකා කකා ගත කරනවා. ඒ නිසා මේ පැත්ත පැත්තකට දාලා වර්තමානයේ ගත කරනවා නම් ඒක හැම වෙලාවෙම මාර්ගාංගයක් වෙනවා. එනිසා කල්පනාවලින් නම් ගෙනියන තැනක් නැහැ. ගෙනියන තැනක් තියෙනවා අංගොඩ. ඒකට ඒකට යන්නේ නැතුව මෙහෙම වැඩ ඉවර කරන්න සර්පා කළා සක්මන වගේ ඒ කරන දෙයට හිත යොදලා කරන්න තවත් මාර්ගය දන්නේ නැහැ කියලා කියනවා කියන්නේ අර කෙරෙන තමයි යන මාර්ගයටම නිග්‍රහ කිරිල්ලක් නැත්නම් ඒකට මම කියනවා විචිකිච්ඡා කිරිල්ලක් නැත්නම් සද්ධාව නැතිකමක් අන්න එක නැති වෙන්න ප්‍රകൃතියට හිත දාන්න සතියට හිත දාන්න මූල කර්මස්ථානට හිත දාන්න සම්මා සම්බුදු සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊයේ සවස ගිලම්පස වේලාවෙන් පසු පර්යංකයට වාඩි වූ මාගේ අත්දැකීම් ලියන්නට අවසරයි. පැය හතරක් පමණ දීර්ඝ වේලාවක් පර්යංකයේ සිටි නිසා මෙම වார்த்தාවද දීර්ඝ වීම ගැන මට සමාවන සේක්වා. මෑණියන්ගෙන් සමාව ගන්න. මෑණියන්ගෙන් තමයි සමාව ගන්න. සියලු කාරණා වார்த்தාවේ ඇතුළත් කිරීම වැදගත් කියා මා සිතනවා. එහෙම අවශ්‍ය නැහැ. ලියන්න Tamanට තිද්ද වෙච්ච උප්පරිම හොඳම කෑල්ල විතරක් ලියන්නේ හොඳටම ඇති. එහෙම නැත්නම් ඔක්කොම ලියන්න පටන් අරගත්තොත් ඉතින් ඊයේ රාට කාපු වේවයි බඳපු මනුස්සයා ගොයිගම කුලේද කියන්නේ ඔක්කොම ලියන්නේ. මොකක්වත් ඕනේ. තමන්ට අදාළ වෙච්ච තමන් තමන් බහන හම්බෙච්ච හොඳම පරියන්කේ හොඳම හරිය තැන ලිවන සියල්ල මංගලයි. තවත් මං වෙලා ගන්නවා අපි ඔක අහමු කොටියෙත් පැත්තේදී. පරයන්ගේට වාඩි වී නොබෝ වේලාවකින් සිත කය දෙකම ඉතා හොඳින් සංසුන් වුණා. දැල් වෙන මැටි පහනක් පෙනුණා. ටික වේලාවකින් එය ඉබේම නිවි ගියා. ඒ මැටි පහනේ කළු පාට දැලි පැල්ලමක් පැත්තක තිබුණු පැහැදිලිව පෙනුණා. ඉන්පසු සෙනඟ සිටින තැනක් දුටුවා. ඒ අතරින් මිය ගිය මට ඥාතිවන කාන්තාවක් සිනාසෙමින් මා හඳුනාගෙන ඉදිරියට ආවා. "දුවේ මම මෙහෙ කියනවා වගේ." මා ඇයට මෙත් සිත පැතුවා. එවිට සියල්ල නොපෙනී ගියා. ඉන්පසු කෘමි සතුන් දෙදෙනෙක් හිස මත සිට මුහුණ දෙසට පහළට පැමිණෙනු දැනුණා. මා බුදුරජාණන් වහන්සේට ධර්මයට ජීවිතය පූජා කර ඇති බවක් නොසැලී සිටිනා බවටත් අදිෂ්ඨාන කොට මෙත්සිත පැතුවා. එවිට සතුන් බැහැරට ගියා. ඊට පසු පැමිණියේ ශරීරයට වේදනා දෙන වාරයයි. මුලින්ම දකුණු ඇස යටින් වේදනාවක් ආවා. එය හඳුනාගෙන මෙනෙහි කළා. ඊළඟට උදරය කලඹවමින් හඬක් නැගුණා. පණුවන්ගේ හඬ. ශබ්දය අනිත්‍ය කොට මෙනෙහි කළා. නැවත යටිපතුල්වල දැවිල්ලක් හටගත්තා. පපුවේ තෙරපීමක්ද පිටෙහි වේදනාවක්ද එකවරම ආවා. තෙරපීම වායෝ ධාතුව ලෙස මෙනෙහි කරමින් පිටේ වේදනාවද අනිත්‍ය කළා. එවිට ඒවා නැති වී ගියා. එක් අවස්ථාවක මගේ අසලම සිටි යෝගියෙකුට කැස්ස ආවා. පළමුවර මා ඒ හඬට ගැස්සී යම්කිසි බාධාවක් වුණා. එසැනින් සිහියට පැමිණියා මා එය උපාදාන කරගත් බව. කීප වාරයක්ම මේ ආකාරයට ඇයට කැස්ස ඇති වුණා. ඊළඟ වාරයේ මට හැකි වුණා ඇය සුවපත් වේවා යයි මෙච්චිත පතන්නට. භාවනාවේ කාලය පුරාම හෘද ස්පන්දනය දැනුනේ ඉතා සුළුවෙන්. ඉඳ හිට වැටෙන දිග ගැඹුරු හුස්ම පමණයි ඉස්මතු උනේ. මා දැන් කුමක් කරම්දෝයි සිතුණත් විටින් විට ඇති වූ ශාරීරියේ වේදනා මෙනෙහි කිරීමත් සමග ඒ සිතුවිල්ල යටපත් වී ගියා. ඊයේ ඔබ වහන්සේගේ ධර්ම දේශනාව තුළ මාහට ඇති වූ සෑම ගැටලුවකටම වගේ පිළිතුරු තිබුණා. එනම් ඔබ වහන්සේ විදර්ශනා කළ පරිදි කුඩා කුඩා කුඩා කුඩා සිතුවිලි පැමිණියත් සමා වෙන්න එනම් ඔබ වහන්සේ දේශනා කළ පරිදි කුඩා කුඩා සිතුවිලි පැමිණියත් ප්‍රධාන අරමුණ ප්‍රකට වී අනෙක් ඒවා සමස්තය තුල තිබෙන අයුරු වැටහි ගියා. තවද වායෝ ධාතුව නිසා වේදනා දැනෙන විට ධාතු මනසිකාරයෙන් ධාතු මනසිකාරයෙන් ගන්නා විට එය ඉන්ද්‍රිය අරමුණු කරනවාට වඩා හොඳින් වැටහෙන බව දැනුණා. රාත්‍රියේ අධික වර්ෂාව ගිගුම් හඬ සමග ආරම්භ වූ විට වැසි ශබ්දය ආපෝ ධාතුව ලෙස මෙනෙහි කළා. ඒ සමගම සුළඟට වැසිකිළියක දුර්ගන්ධයකුත් වරහන් තුල වායෝ ධාතුව දැනුණා. ගැඹුරු හුස්ම ගන්නා අවස්ථාවල නූලක් මෙන් පපුවේ සෙම පැටලෙන බව දැනුණා. ඒ සමගම මුඛයේ කෙල එකතු වී ගිලෙන සැටිද දැනුණා. මගේ ජීවිත කාලය තුල මුහුණ දුන් අභියෝගාත්මක අවස්ථා කීපයක් සිහි වුණා. ඒ සියල්ල අනිත්‍ය වී ගිය හැටි ධර්මයේ සමග අපූර්වට ගැළපී ගියා. ඒ ගැන කිසි ඒ ගැන හිතට කිසිදු දුකක් ඇති වූයේ නැහැ. එහෙත් වම් ඇසෙන් පමණක් කඳුළු බිඳු දෙකක් රූරා වැටි වියලී ගිය හැටි ප්‍රකට වුණා. එය ඌෂ්ණ සීත වශයෙන් දැනුණ විට ආපෝ ධාතුව තේජෝ ධාතුව ලෙස මෙනෙහි කළා. එවිටම එතෙක් නිසලව තිබූ හෘද ස්පන්දනය දෙගුණ තෙගුණ වී ක්‍රියාත්මක වුණා. මා බුදුගුණ මෙනෙහි කළා ඒ අවස්ථාවේ. අවසාන වශයෙන් ඔබ වහන්සේගේ ඊයේ ධර්ම දේශනාව මට හරියටම දක්ෂ සූපවේදිනියක් රසවත් භෝජනයක් පිළියෙල කර ගැනීමට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා දුන්නා වගේයි. මා ඒ භෝජනය මනමින් පිළියෙල කරගෙන දහම් අමාරස වින්දා. භාවනාව අවසන් වී නින්දට යන්නට ඇස් පියාගත් විට ඊතා සිනිඳු කුරුම්බා ලොඳයක් මත වේගයෙන් දඟලන කළු පැහැති ශුද්‍ර ජීවීන් රාශියක් දුටුවා. එය පසුව රතුපාට කිරිබත් කෑල්ලක හැඩයක් ඇති දෙයක්. කළු පාට ඉරකින් වට වී තිබෙන දුටුවා. මෙය නොසලකා හැරිය යුතු දෙයක් යයි සිතනවා. ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා. උතුම් නිවනම අවබෝධ වේවා. ඔය මේක අර සමහර වෙලක වෙලාවක ලිඛිතව සඳහන් කරනවා සමස්තය දිහා බලලා බලන්න පුළුවන්කමක් උනායි කියලා සමහර වෙලාවට අර පුංචි පුංචි කරුණු විභජ්‍යවාදීව කඩලා බෙල්ල පෙන්වන්නට යන ගතියක් තියෙනවා. ඒ දිගේ ඇත්තට දෝෂයක් කියන්න නෙවෙයි මම බලන්නේ. වගේ පුංචි පුංචි මොනවා පෙන්වවත් අර කිරිබත් කෑලි වගේ කුරුම් බලන දෝගේ මොනවා පෙන්වන්නත් තමන් ඉන්නේ ඉරියව්ව පේනවාද කියලා බලන්න. පරියන්කේ ඉන්නවනම් ඉරියව්වත් එක ආනපනෙත් බලන්න. නැත්නම් ඉරියව්ව පේනවනම් ඔය හැමදේම ඉරියව්වට සාපේක්ෂව පුංචිලා යනවා. එහෙම නැතුව මේවා විස්තර කරන්න ගත්තොත් රචනය ඉවර කරන්නෙත් නෑ හිතට වෙහෙසකුත් එනවා. හැබැයි ඉතින් අර තීරුම් ගන්න වෙලාවේ ඔය වගේ සමයක් පහු කරනවා වගේ ජවනිකා ටිකක් පහු කරනවා. ඉතින් ඒකට අනුකම්පා කරන්න ඕනේ. පහුවෙලා බලන්න ඔක්කොම සෙල්ලම් නාඩගම් නටද්දී මම ඉඳගෙන නම් ඉඳගෙනද ඉන්නේ නිදාගෙන නම් නිදාගෙන ඉන්නේ කියලා ඉරියව්වට හිත දාන්න පුළුවන් නම් ඒක පුදුම විදියට මේ සමනය කරන එහෙම නැත්නම් පස්සම්බණය කරන දෙයක් බාටපත් වෙනවා. ඒ නිසා ඕනේ කලබලයක් වෙච්චාම සත් කයේ සතිය පිටවීම මධ්‍යස්නය කරගන්න අඩයක් කරගන්න එසකට තමයි තේරෙයි එවදිගේ කතන්දර ගොතන්න ගොතන්න ගොතන්න අපේ හිත නන්නත්තර ඒ කොයි දෙයකට කතන්දර ගොතන්න ගියත් කයට හිත දාන්න දාන්න ඒ වගේ තියෙන විචිත්තත්වයේ කෙලසන ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. තෙරුවන් සරණයි ගෞරවනීය සාමින්හන්ස මම ඊයේ දින සක්මන් භාවනාව කරද්දී ලනුපැදුරේ ගොරෝසු බව හා එය පසුව මොලොක්කාකාරයට දැනුණ හැටි අත්විඳා. විනාඩි 10කට පමණ පසු දැඩි වෙහෙසක් ඇති වී කාමරයට පැමිණ ඇඳ මත හාන්සි වුණා. ටික වේලාවකට පසු පර්යංකයට වාඩි වුණා. එහිදී සිත සංසුන් වුණා. කයද සංසුන් වුණා. මගේ දෑත් යම්කිසි දෙයක් මත තබාගෙන සිටින බව බරට දැනුණා. මගේ කඳත් බර වුණා. පෙරදා තිබුණ ඉදිරියට ශරීරය නැමෙන ගතිය තිබුණේ නෑ. ආස්වාස ප්‍රස්වාස බිඳි බිඳි යන අයුරු අද්දුටුවා. ටික වේලාවකින් හිස ඇතුලේ රෝදයක් කැරකෙනවා වගේ දැනුණා. මට බයක් ඇති වුණත් බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරමින් සිටියා. ඒ මොහොත වචන වලින් විස්තර කරන්නට තේරෙන්නේ නැහැ. ඒ සමගම වම් පාදයේ කැක්කුමක්ද ආවා. හොඳ සිහියෙන් එය නැවත නැවත මෙනෙහි කළා. මීට පෙර අත් නොවිනි සුවයක් හිතටත් ගතටත් දැනුණා. පැය එකමාරක් පමණ මේ විදිහට ගෙවුණා. මේ අත්දැකීම පිළිබඳ මට වටහා දෙන දෙන්න ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මේ භවයේම උතුම් නිවනම අරමුණු වේවා මේ අවස්ථාව ලබා දුන් ලීලාමණී නෝනාටත් නිවන් සුව ලැබේවා මෑණියෝ ගැන සඳහනක්වත් නැහැ. කෙසේ නමුත් භාවනාවේදී උද්වේග කර දරා ගන්න බැරි සත්‍යයක් නැගිටින්න නැතුව ගත කිරුවොත් එහා පැත්තේ එහා සමාන සාන්තියක් තියෙනවා. එහා සමාන විපස්සනා ඥානයක් තියෙනවා. එහා සමාන අවබෝධයක් තියෙනවා. ඉතින් අපි කරන්නේ අර අවබෝධ කිට්ටු වෙනකොට නැගිටලා යනවා. එතකොට අර ලබන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. ඒ නිසා ඕනෙම උග්‍ර අවස්ථාවක් ආවොත් ශිරි දෙවිදුවගෙට වැඩියා කියලා මතක තියාගන්න. එහෙම නැත්නම් වෙස්සලාගෙන ආපු සුභාසින්චනයක් කියලා භාවනා විදිහේ දුක වෙස්සලාගත්ත සුභාසින්චනය. නිසා පුළුවන් තරම් මේ දුක එහා පැත්තට යන්න දෙන්න. එතකොට ඒ හා සමාන සාන්තියක් ඇති වෙන විස්තර කරන්න බෑ. අපි මෙතෙක් කල සැප හෙව්වේ සැප සුඛෝපභෝගී දේවල් නේ. දැන් තියෙන දුක හරහා යෑමෙන් තමයි සැප ලබන්නේ. ඒක ටික ටික ටික ටික එන්න එන්න වැඩි වෙන්න පටන් ගන්නවා දිගටම. අවසරයි සංස අවසාන කමට ආවර්තාව. සාදු සාදු සාදු. ගෞරවනීය සාමීන් වහන්ස මූලික කමඨහන ඌයේ ආනාපාන සතියයි. දැන් එය දැනෙන්නේම නැත. වාඩිවන විටම සිත සමාධිමත් වේ. එන එන චේතනා සමාධිමත් සිතින් හා සතියෙන් බලා සිටීමේ දැන් චේතනාද නැත. ඊයේ රාත්‍රියේ පැය දෙකක් පමණ ශරීරයේ පැවතුනේ වේදනා පමණය. මුළු ශරීරයම හිර කරමින් තදබල වේදනා ඇතිවිය. එහෙත් සතියෙන් ඒ දෙස බලා සිටීමට හැකිවිය. සුතමේ ඥානය නොතිබුණා නම් බලවත් බියක් ඇතිවීමට ඉඩ තිබුණි. දිවහා ඇස් එළියට පණීයයි සිතුණි. මෙසේ තිබෙන විටත් සියුම් සංවේදනාද දැනුනි. නැවත ඒ වේදනාව පැමිණෙනවා නම් හොඳයි සිතුණි. සාදු සාදු සාදු වසර 5ක භාවනා ජීවිතයේදී වේදනාව අද්දුටු පළමු වතාව මෙයයි. එය උපේක්ෂාවෙන් විඳ ගැනීමට හැකිවිය. පරයන්කෙන් නැගිටින විට වේදනා කිසිවක් නොවිය. තෙරුවන් සරණයි. ඔහොම නෙවෙයි එක ඊනෙක් නෙවෙයි ඉලි වෙනකල තව ගොඩක් හින දකින්න ඕනේ. බරපතල වේදනාව ඉස්සරහට එනවා. වැමිනේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හරි ඒක පැයක් කරගෙන තියෙන කිවාලේ සමාප්ත කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.